මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කථාචාර්ය ලීල් අධිකාරී පාරම්පරික ගොවි ගම්මානයක් වූ මුවන් පැලස්සේ ඇත්තෝ ගොඩමඩ ගොවිතැන් බතින් දිවි පෙවත ගැටගසා වන්නි ගම් සිරිත් වලින් එකට බැඳී ආරෝ ආරවුලින් තොරව දුක සැප එකට බෙදා හදා ගත්තෝය. හේන් කුඹුරු වල හදා වවාගත් භවභෝග අඩු වැඩි නොවන අයුරු හැම දිනාම පිරිමසා ගත්තෝය. අගහිඟකම් මකා ගත්තෝය. ආරච්චිල සමග මණිකේ ඇතුළු වලව්වේ ඇත්තන් තුල ඇති වූ හැලහැප්පුමත් මුවන් පැලස්සේ ගෝමරි තිසරි සහ සපුමල් ආදර අන්දරයත් සෙමින් සෙමින් මෝදු වෙමින් පවතී. අද ආඛ්‍යානයෙන් රසවින්දනාත්මකව ගෝනට මෙසේ මුදා හැරේ. බුදු අම්මෝ මම බය වෙච්ච තරම පස්සෙන් ඇවිල්ලා බෙල් ගහනවා <laughs> මම කොච්චර අයින් වුණත් බෙල් ගහින්න ඉවරයක් වෙන්නෙම නෑ දැලි නැලීනේ මේ අපේ සපුමලයි යන්නේ. මම මේ හැදුවේ චුට්ටක් හප්බලා දාන්න. ආ. ඔය බෙල් ගැහුවට ගෑනු ළමයි බලන්නේ නැහැ. කවුරුණත් බලන්නෙම නැහැ. ඉතින් බලන්නෙම නැති ඉඳ තමයි ඔච්චර වෙලා බෙල් ගැහුවේ. චුට්ටක් හප්බලා දාන්න. හැප්පුවා නම් හොඳට හිටි. ඒක නෙවෙයි. අයියා අපේ ගෙදර ගියේ නැද්ද? ආ, ගෙදරත් ගියා. නැන්දත් හම්බ වුණා. නංගිත් හිටියා. ඉතින් මේ කතා කරන්නේ නැතුව කලබලයට ආවේ ඔයා බෙහෙත් ගන්න ආවා කියපු නිසා. මොකද ගොමරි අසනීපේ? කැස්සක්ද උණක්ද හිඹිරිසාවක්ද ඒකයි බලන්න කියලා පැනගෙන ආවේ. එයි. අපේ අම්මා කීවේ නැද්ද අසනීපේ? ඒව මුකුත් අහන්නේ නැතුව ගෝමරි අසනීපයි කියනව එකම හැරිලා පිඹගෙන ආවා. <laughs> අයි තේ බොන්නවත් හිටියේ නෑ. එහෙම නේද? නෑ නෑ ඇහුවා. මේ පිට්ටු හදලා තිබුණා. පොල් පැණියක් ගලක් තිබුණා. ඒවා කාලා තේත් බීලා යාවේ. වැලි පිට්ටු හරි. හැබැයි පොල් පැණියක් ගල මං කැමතිව අපේ අම්මා ගෙදර හදලා තිබ්බේ නෑනේ. මං හිතන්නේ ඒවා සපු මල්ලయ్య ගෙදරින් හදාගෙන ඇවිත්. මේ මූණේ ලෙඩ පාටක් පේනවා. හරි. දැන් නගින්න සයිකලෙට මේ ඔය ඉතින් හතර වටේ බලන්නේ නැතුව නගින්න කෙල්ලේ. හ්ම්. ඉන්නකෝ මගෙත් එක්කයන් වෙදමාමලෑ ගෙදර හරිනේ. මට ලැජ්ජයි. මොන ලැජ්ජයි? ලැජ්ජයි තමයි කෙල්ලෙක් වුණාම. <laughs> අනිත් එක අයියා දන්නවනේ මේ මුවන්පැලසේ අපේ ගමේ අයගේ හැටි. සීලවතී නැන්ද දැක්කොත් හිත උදා වෙනකොට කැලෑ පැත්තරක් ගහලා තියෙයි. ආ එහෙමද? සීලවතී දැක්කොත් උන්දට මං හොඳ උත්තරයක් දෙන්නම්. ඔන්න මන් දැන් බයිසිකලයට නැග්ගා. හ්ම් හරි අයියෙන් අල්ලා ගන්න. අපි දෙන්න මෙහෙම එකට තනි පන්දලේ යනවා දැකලා කවුරුත් මොකුත් ඇහුවොත් අයියා මොකද කියන්නේ? ගෝමරී නංගිට බේත් ගන්න යනවා කියනවා එච්චරයි. එතකොට වැඩි කරකත් ඇහුවොත් වැඩි දුරටත් ඇහුවොත් ඔන්න එහෙනම් මං නංගිට ඕන එකම කියනවා. මොකක්ද බන්ට ඕන එක? මං දැන් ගෝමරී නංගාව බඳින්නයි යන්නේ. කියලා අහන හැමෝටම උත්තර දීගෙන යනවා. <laughs> ඒක අයියා නොකීවට මිනිස්සුම පුරචාරෙදායි. ඒක නෙවෙයි. හ්ම්. වීරගන්තොටින් හදිසියෙම මුවන් පැලසට ඇවිත් යන්න ආවේ? මම ගෝමරී නංගා ඊයේ රෑ හීනියක් දැක්කා. හා. එහෙනම් මං ලෙඩ වෙලා ඉන්නව දකින්න ඇති. ලෙඩ වෙලා නෙවෙයි. එහෙනම් ලස්සනට රන් විල්ලුද මගුල් සාරියක් ඇඳලා මගුල් මල් පොකුරක් අතින් අරන් හරි ගොඩක් වෙලා මේ මගේ උරහිසේ ඉල්ලිලා hina වුණා. <laughs> හරි ෂෝක් හීනයක් නේ. අනේ මටත් ඒ හීනේ බලන්න තිබ්බනම් කියලා ආස හිතෙනවා අයියේ. එහෙම හීන දැක්කම ඒ හීනෙන් පෙනිච්ච කෙනා ලෙඩ වෙනවලු. ඉතින් මට හිතුණා දෙකත් එකටම ගෝමරී නගා ලෙඩවලා ඇති කියලා. ඒකයි දුවගෙන ආවේ බල්ලයන්ට. හීනේ හරිනේ නං. ටිකක් ඉතින් ලෙඩ තමයි අයියේ. මේ ඉරු ආරදේ. මුළු දවසම හිස රටේ. හරි හරි ඔන්න ඔන්න බෙදමා මගේ ගේ ළඟටත් ආවා. හා? අර කීප දෙනෙක් ඉන්නවා වගේ නේද? අර මේ මං කියන්නේ අපි මේ හැරින් බැහැලා මේ පළු ගහ ඇස්ස වෙලා ටිකක් කතා කරමුද? අම්මෝ සපු මල්ලයි. හරි වැඩක් නේ උනේ මේ දැන් බයිසිකලෙන් බහිනකොට. මොකද මොකද හරි වැඩි? <laughs> මගේ කම්බුලේ ඇහෙනවද අයියට? මගේ කම්බුලේ කම්බුලේ? ඔව්. මොකද ඒ පාර කම්බුලේ තමාරුවක්ද? <laughs> නෑ නෑ. පොඩක් නිහඬ වෙන්නකෝ. ආ. මගේ කම්බුලේ පුමල් අයියාගේ මූණ ගැහුණා. <laughs> අනේ මෝඩියේ බයිසිකලේ යනකොට ඔහොම තමයි ගැස්සෙනවා වැටෙනවා අර පේන වලවල් බේරලා 99න් බේරගත්තා. හරි. <laughs> මගේ අම්මෝ ඇති ඇති ඔයින් බේරුණා. නේ? ඒක නෙවෙයි. එදා මගේ කවි ගැන හරියටම කතා කරන්න බැරි වුණානේ. ගෝමරී නගාගේ කවි ටික කියවල මට හරියට දුක හිතුණා නගා. පස්සේ මම ඒකට කවියෙන් උත්තරය ලියලා නංගිට දෙන්න කියලා මගේ ශාක්‍රිය දාලා තියාගෙන හිටියා. අපේ රන්මලිය අක්කා ගෙදරාම හැම අස්සක් මුල්ලක් නැරම අතපත ගන්නවනේ. ඉතින් මගේ ශාක්‍රිය දාගෙන හිටපු කවි ටික අරන් ඕක කියවන්න ගත්තා. කෝ මේ දෙන්න මම්ම කියවන්න. අනේ ගෝමරේ නගා ඕක ලස්සන්ට කියන්නකෝ. පිසුදු සපු මල්ලයි මේ මිනිසුත් බලන් ඉන්නවා. මම මේක නිකන් කියවන්න. හ්ම් හ්ම් හ්ම්. බාලේ පටන් හුන්නේ ළඟ වැඩි වැඩිය. අත්වැල් එකට අල්ලාගෙන වැඩි වැඩිය. අදටත් මතක් වෙන්නේ මට වැඩි වැඩිය. බාලේ පටන් බැඳි සෙනෙහස වැඩි වැඩිය. හ්ම් පේනව නේද? බලමු ඊළඟ කවිය. බොළඳව බැඳී මා වෙත ලන එක බැල්ම මුළු හද මෙමා සනසයි වැඩි කර ඇල්ම කල යුතු යමක් නොහැඟී මිය යන කල්ම කාලය රකීවා අප ශෝකයේ ගිල්ම <laughs> හොඳද අයියේ ඇත්තටම කවි ටික නම් පංකාදු පහයි <laughs> මට තියෙන්නේ සපුමල් අයියා මට දීපු කවි ශක්තියමයි සපුමල්ලయ్య මට දීපු කවිවල දැනීමමයි. මේ ගෝමරි නගා. දැන් බෙහෙත් ගන්න ආපු කට්ටියක් ටිකක් අඩුයි වගේ මේ මම නංගිව විද මමගේ ගේ ළඟ දාලා ඒ මම මුදියන් සමාමවත් ආදි ගෑවිලා එන්න. එහෙම කරමුනේ. එහෙම නෙවෙයි. සපුමල්ලయ్య මාව විද මාම ළඟට ඇරලවලා මාමටත් කතා කරලා ඔය ගමන ගිහින් එන්න. එහෙම නේද හොඳ? හ්ම් හරි හරි එහෙම කරමු ගුණංගි. මේ ඔය ඉන්නේ ඉස්සරහට වෙද මාමා. ආයිබෝන්ට වෙද මාමා. ආ. ආයිබෝන්ට ආයිබෝන්ට. මේ අපේ සපුමල් මහත්තයා දැන් රසාවක ගෙවුම් එන්නවා කියලා ආරංචියක් වුණා. <laughs> මේ මේ වේරගන්තුට කඩයක් කරනවා මාමේ. ආහා. වැඩ ඉවරයක් නෑ. හ්ම්. හදිසියෙම ගෙදර ඇවිත් යන්ට ආගමන්. හ්ම්. ගෝමරි නංගිටත් මේ මාමගෙන් බෙහෙත් ගන්න ඕනේ කියලා කිව්වා. හ්ම්. මං ඉතින් එක්කන් ආවා. බොහොම හොඳ යුතුයකම් එව්වා. හ්ම්. එහෙම සත්පුරුෂයෝ අද හොයාගන්න නෑ පුතේ. මේ <coughs> මේ මේ වෙදමාමේ මං අර මුදියන්සි මාමට පණිවිඩයක් දෙන්න ගෙවුන් එන්නම්. හ්ම් හ්ම් මේ ගෝමරි නංගි. ඔයා මාමගෙන් බෙහෙත් අරන් ඉන්න. මං එනවා ඉක්මනට හොඳේ? පුතා ගෙහුන් එන්ට මං ගෝමරි දුවගේ අසනීපේ බලන්න. එන්න දු එන්න. හ්ම් හ්ම් හ්ම් මොකද්ද ඔය අසනීපේ කිව්වේ? හ්ම් මාමේ මට උදේට උදේට හිස රදයක් හැදෙනවා. දැන් මුළු දවසම හිස රදේ. පටන් ගත්තේ නම් බොහොම ටික ටික. හරි හරි හරි. එහෙමනම් ඔහොම එහෙන් ඈඳි ගන්නකෝ. මුලදී උදේ වරුවේ විතරක් පැයක් දෙකක් තියෙනවානේ. ඔව්ද මාමී. හ්ම්. එහෙම සතියක් විතර තිබිලා දැන් හිස රදේ හැදිච්චාම දවසමත් තියෙනවා. දැන් එතකොට මේ අසනීපෙට කොච්චර කල් විතර වෙන්නවද? මාස එකමාරක් දෙකක් විතර. මේක ඉරුවා රදේද මාමේ? මේකට එහෙමම කියන්න බෑ. මේක නිකම් මේ සාමාන්‍ය තත්ත්වයක්. හිතට කල්පනා වැඩි වෙනකොට, නිින්ද අඩු වෙනකොට කෑම ආරුද්ධිය හිත රදේ වගේ සංකූලතා ඇති වෙනවා. හිත රදේ සැරින් සැරේ දවසට කීප විඩක් උනත් යන්න පුළුවන්. හරියට හරි. එහෙමත් දවස් තියෙනවා මාමේ. එතකොට දැන් දූගේ වයස කීයක් විතර වෙනවද? ආ. දැන් අවුරුදු 20යිනේ මාමේ. හ්ම් හරිනේ හරිනේ. ඔය වයසට කල්පනා බොහොම වැඩි. එතකොට gedara dora රැකී රස්සා ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න. තාම එතකොට ඔය විවාහ පුරස්න වගේ ඒවත් එනවනේ. ඉතින් නිතරම කල්පනාව. සමහර ප්‍රශ්න නම් විසඳෙනවා මාමේ. ඒත් ඉතින් හරි හරි හරි හරි. මේ මට අපේ මේ ආරාකේල කිව්වා ලබන ජනවාරියේ විතර ලෝමැරිය දුවට ගමේ මේ පුංචි ඉස්කෝලේටම ගුරුපත් වීමක් ලැබෙයි කියලා. රන්මලී අක්කයි සපුමල් අයියයි නිතර නිතර ආරච්චිල මාමට ගිහුම් මතක් කරලා පත් වීමට උනන්දු වුණා. ඔව් <laughs> දුවේ ඔව්. ඒගොල්ලෝ වගේ මේ තින් අර පස්සර මල්ලි මේ සහකාරයේ ජන්තතුමා දුවගේ ගුරුපත් වීම ඔය ගමටම හදලා දීලා තියෙන්නේ. <laughs> ඒ හන්දා දැන් ඉතින් දුවගේ ප්‍රධාන ප්‍රශ්නේ විසඳිලා. හ්ම්. ප්‍රශ්න ගැන හිතනකොට ඉතින් කාගේ වුණත් මුළු ශරීරෙම වේලෙනවා. <laughs> අනික ඉස්සරදේ වගේ නැති ලෙඩ හැදෙනවා. <clears throat> පුරාණ පඬිවරු මේක කියලා කියනවා. චින්තා සමං නාස්ති ශරීර සෝසනං විද්‍යා සමං නාස්ති ශරීර භූෂණ මොකද්ද මාමේ සලෝකේ තේරුම <laughs> ඒකේ තේරුම මේ මෙහෙමයි තින්තා සමං කියන්නේ නිතර හිතෙන සිතුවිලි කියන්නේ කල්පනා වගේ දේවල් ශරීර සෝසනං නාස්ති ශරීරයේ වියලීමට කියනවා ශරීරයේ වියලීමට නිතර හිතන සිතුවිලි කල්පනා කරන තරම් වෙන කිසිම දෙයක් නැත කියන එක තමයි ඒකේ තේරුම. අනික් අතින් ශරීරයේ සරසඬ අලංකාර කරඬ විද්‍යාව තරම් දෙයක් නැහැ කියලා කියනවා. ඒක කියන්නේ විද්‍යා සමං නාස්ති ශරීර භූෂණං කියන මේ පාඩේ තේරුම ඒකයි. ඒ සංස්කෘත පඬිවරයා කියපු කියමන නම් ඇත්තම ඇත්ත මාමේ. හිතන <laughs> හිතුවිලි වලින් අපි ලෙඩ වෙනවා. හිස රදය, නිින්ද නොයෑම, කෑම අරුචිය, කෝපය, අසහනය, එතකොට මේ පිස්සුව මේ <laughs> ගොඩක් ලෙඩ රෝග මේ සිතුවිලි හින්දා තමයි. <laughs> ඒක හරි ඒක හරි. දුව තේරුම් ගත්ත බොහෝම ආගෙට. මම ඔකට හොඳ බේත් එලක් දුවට දෙන්නම්. ටික දොහකින් ඕක ඇදිලා යයි. මේ ඉවසාදරන්ට බැරි හිතුවිලි කියන්නේ කල්පනාවල් යටපත් කරන්න භාවනාවක් කරන්න. මෛත්‍රී භාවනාව හුඟක්ම හොඳයි. අනිත් එක තමයි මේ බුද්ධ රූපය අධ්‍යා එක හිතින් බලා හිටින්න පුරුදු වෙන එකත් හොඳ භාවනාවක් තමයි. හොඳයි මාමි. මම එහෙම කරන්නම්. හ්ම් හොඳයි. මන් දුවට දෙන මේ බෙහෙත් වල පුරාණ මේ ආයුර්වේද තෙලක්. ඕක පාවිච්චි කරනකොට දවස් දෙක තුනකින් ඇරිලා යයි. හොඳයි මාමේ. අනේ මාමට ගොඩාක් පිං. හොඳා හොඳා. එමනම් කියාපු විදිහට පරිස්සමින් පාවිච්චි කරන්න බේතෙල් ටික. හොඳයි. ඔව්. කියනකොටම එන්නේ අර සපු මල්ලාමයා. ආ. නංගි බෙහෙත් ගත්තද? ඔව් අයියේ. බෙදමාමේ. මෙයාගේ අසනීපේ බරපතල නැහැනේ. නෑ නෑ නෑ මේ මේ මේ නිකන් මේ කල්පනා කරලා ඇති වෙච්ච ලෙඩක් නේද? මම බෙහෙත් ටිකක් දුන්නා. ඕක පාවිච්චි කරනකොට ඇරිලා යයි. හොඳයි හොඳයි. මේ එහෙම ඉතින් මේ ටික දවසකින් ඇවිල්ලා කියන්න බැරුව අය. එහෙමයි. අපි එහෙනම් යන්නද මම? හොඳ හොඳ හොඳ. පරිස්සමෙන්. මේ ගොමරි නේද? අපි පයින්ම යමු හිමීට. හරි? මේ ඔයා ලෙඩේ ගැන බයෙන් තෙපා. තනිපංගල් මේ කල්පනා කරනකොට තමයි උහුම අසනීප හැදින්නේ. ඒක නෙමෙයි සපුමලයි. හ්ම්. ගමේ නම් එක එක ආරංචි තියෙනවා. සපු මල්ලయ్య වීරගන්තුට තිසරි නංගිව බඳිනවා කියලාත් ආරංචියක් තියෙනවා. මේ ඇත්තෙම වීරගන්තුට තිසරි නංගිගේ ගම නිසා සමහරු එහෙම පටබැඳි කතා හදලා කියනවා ඇති. මං ඒවා බඳිනවා කියලා. ඉතින් වාහනයක් තෑගි ලැබිලා කියලාත් කතාවක් තියෙනවා. හොඳයි ඉතින්. සපු මල්ලయ్యට හරියනවා නම් අපිට හරියනවා කියලා තමයි මං නම් හිතන්නේ. අනේ මේ මේ මේ ලබන ජනවාරියේ ගෝමරි නංගිට ගුරුපත් වීම ගමේ ඉස්කෝලේට ලැබෙනකන් මම මගේ වැටුප් වලින් කොටසක් ගෙදර වියදමට දෙනවා හොඳේ. ඒ නිසා දැනට මම කරන්නේ වේරගන්තොට ආරක්ෂාවක් කියන කාරණේ විතරක් මතක තියාගන්න. හරිනේ? කොහොමටත් සපමල් අයියා මට ගුරුපත් වීම ගමට හදලා දීලා මම ගොඩගත්ත කියන කාරණේ මම උදේ හවහ මතක් කරනවා. අයියා අනාගතේ මොන තීන්දුව තීරණ ගත්තත් සපුමල් අයියා මගේ මයිය හැටියට මං සලකනවා. මං නගාට කියන්නෙත් ඕක තමයි. මේ මුවන් පැලසි මිනිස්සු ගැන කතා වලින් පිස්සු හදාගන්න එපා නංගි. හරි. ඔන්න අපි එහෙනම් මෙතනින් වෙන් වෙලා යමු. නංගා ඕමම ගෙදර යන්න. හොඳේ? හොඳයි අයියේ. 10ක් ඉන්නවා නම් පේනවා බෙහෙත් ගන්න ආපු අයද නිකන් ගැවසෙන අයද දන්නේ නැහැ. ඩිංගිරාල උඹ ගිහින් බලලා වරින් වෙදමාම ඉන්නවද කියලා. ඕ හොඳමයි හොඳමයි මම බලලා එන්නම්. ආ. හා. ආ. ආ. රාලාවි. ඔව් ඔව් ඇයි ඇයි ඇයි මොකද? ඉන්නවා ඉන්නවා. ඉන්නවද? ආ හා. ආ මේ ආ <laughs> මේ අපේ රාලාවි. <laughs> ඔව්. ඔහෙ පළයන් අද නම් මැනිකෙත් ඇවිල්ලා නෝ. එන්න එන්න. මට මේ කීප දොහකින් වලාවුව පැත්තේ ඒ ගන්නත් බැරි වුණා. ඔව් ආවේ නෑ තමයි. හැබැයි ඉතින් මං නම් කවදාවත් දැකලා නැහැ අපේ රාලහාමිත් එක්ක මේ මැණිකේ ගමන බිමනක් යනවා. <laughs> ඇයි ඉතින් අපේ මැණිකේ ගල් ලමුණ දැකලා නැහැ. මට ගල් ලමුණ බලන්න ඕනේ කියලා පොඩි ළමයෙක් වගේ අදන්ට ගත්තනේ. <laughs> ඒ හන්දා ඕන් එක්කන් ආවා. <laughs> අනේ ඔව් හැබැයි අඬා ඕගෑම කෙසේ වෙතත් ඇත්තටම ඔය මුවන් පැලස්සේ ගල්ලාමුණ මන් දැකලා කවදාවත්ම දැකලා අද නම් ආවේ බලන් තමයි. <laughs> දැන් මේකේ මේ මේ පරිස්සමෙන් ඔය හරිය ලිස්සෙනවා. <clears throat> මේ හරි හරි. ඕම් ඔය පිල් කඩ දිගේ ඇවිල්ලා මේ මේ දි කඟලා පුටුවේ පොරොත්තු වෙනවා නම් හොඳයි. <clears throat> හොඳයි ඉතින් අපේ වෙද මාමගේ වෙද ගෙදර නෙවෙයි. එහෙටත් <laughs> ගන්ටවත් මම මේ පැත්ත පලාතක ඇවිත් නෑ. ඒ හැමදේම හරියන්ට ඕන් අද දවසේ අපේ මැනිකේ ආඩපාලි ඇරෙන්ටත් එක්කම එක්කන් ආවා. <laughs> ඒක බොහොම හොඳයි. <laughs> ඔතන ලිසන් වා ලිසන්. ඩිංගිරාලේ <laughs> අපේ රාලා මේ ටික අවස්සන් කරගන්නේ. ආ ආ හරි. මේ පැත්තෙන් එන්න. මේ පැත්තෙන් එන්න. ඔව් ඔය පිළදිගේ එන්නකෝ. මේ පැත්තෙන් බහින්න වෙන්නේ. ඇවිත් අපේ රාලා මිත් <laughs> ඔය ඇඳි පුටුවේ පොරොත්තු වුණාම හොඳයි. ඉතින් ඉතින් ඉතින් මේ මේ මට අහන්නත් බැරි වුණා නේද? අද මේ පැත්තේ මේ මේ රාජකාරී කටයුත්තකටද ඒකත් නම් එක රාජකාරී කටයුත්තක් තමයි පහුගිය සන්ධියේ ගම් වතුරට පල්ලේ බැද්දේ ගල්ලමුණ කැඩිච්ච එකත් හදන්ට යනවනේ ආ සම්පූර්ණ ගල්ලමුණ කලින්ට වඩා හොඳට හදන්ට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඇස්ටිමේන්ට් එකක් ඉල්ලනවා ඕ <laughs> ඒක නම් බොහොම හොඳ වැඩක්. පුංචි වුණත් ඉතින් මේ තාප්ප බැම්මයි, තාප්පේයි, ගල් ඇතුරුමයි. එතකොට රළ පනාවයි තියෙන්න පෑ වැවක වගේම එහෙනම් එහෙනම් ඩිංගිරාලත් හැඳි ගත්තා නම් ওই පැත්තකේ ආ හොඳ හොඳ තේරෝම කරුණු කාරණා බලාගෙන මම මේ නෝට්බුක් එකේ සටහන් කරගත්තා ඕ. ලබන සතියේ වෙනකොට අපේ පස්සර මල්ලි සහකාර ඒජන්ත උන්නාන්සේ එනවා බලන්න. පස්සර මලයා ඉතින් ඒජන්ත කෙනෙක් හැටියට ඉන්නේක දෙයියන්ගේ මැදිහත් වීමක්. ඔව් හ්ම් එහෙනම් එහෙනම් ඉස්සර මං ගෙවුන් ඔය සුදු ඒජන්තකේ මේ අර ගවර්නර් දෝරු ඔෆිස් එකට ඔව් ඔව් ඔව් කොච්චර නන්දස්ති අදු ගාලා තියෙනවද <laughs> ඒත් අන්තිම දාවේ කොහොමද දන්නවද ඉස්සති <laughs> ඉස්සති ඒකට ඕන්න දැන් ඔය අපේ මලය හන්දා සේරෝම වැඩ ටික ළඟට ඇවිල්ලා <laughs> ඔයා මුවන් පැලැස්සෙන්ද කියලා අහලා මොන වැඩක් වුණත් කරලා දෙනවා ඕ මුවන් පැලැස්සෙන්ද කියලා අහලා. කොච්චර එකක්ද ඒක? මේ බිනරි නගා නිසා ඇති වුණු මේ ඥාති සම්බන්ධේ ඔව් මං හිතන්නේ පස්සරටත් වඩා ගොඩක්ම වාසි වෙලා තියෙන්නේ මේ මේ අපේ මුවන් පැලැස්සට. <laughs> ඔව් ඔව් ඔව් මොනම පළාතකටවත් මෙහෙම පල්ලමක් කඩා වැටුණාද කියලා හිතන්තත් අමාරුයි නේද මේ කාලේ. පල්ලමක් කියන්නේ මාමා මේ අහන්තකෝ මං මිදාපාර නුවර ගියාම එක කලාක් කෙනෙක් මං ළඟටම ඇවිත් කියනවා මේක කාටවත් කියන්න එපා. ඔන්න අපි මිදාපාර මුවන් පැලස්සේ ගොවි සමිතියේ 15 දිනෙකටම ජන් වතුර වන්දි සහනාධාර හදලා තියෙනවා. ඉක්මනටම ලැබෙයි කියලා. ආ බලන්නකෝ. ඉස්සර කොහමද? කංකෙන් දිලි ගාලා ගාලා වැඳලා කිව්වත් මුවන් පැලැස්සේ වැඩක් නම් කරලා දෙන්නේ නැහැ. <laughs> ඕම් වෙලාවට අපේ වතුර විදාදෙත් මේ පැත්තට පාත් වෙනවා. හැබැයි ආ ඔව් ආයිබුවන්ට අපේ රාලහා. ආයිබුවන් ආයිබුවන්. අපේ වෙදමාමා කියූ කතාව මට යන්තමට ඇහුණා. මට ටිකක් කේන්තිත් ගියා ආයිබුවන්ගේ කතාවට. දන්නවාද වතුර විදායන්ට කේන්ති යන කාරණේ මාමා? නෑ දන්නේ නෑ මං දන්නේ මං දන්නේ නෑ. අද මේ පල්ලි බැද්දේ ගල්ලමුණ කැඩිච්ච එකේ තොරතුරු හැවිල්ලට වතුර විදානෙත් ඇවිත් මට උදව් කළා. ඕම් ඕම් අපේ රාලහමෙත් සාක්කේ. සෑහෙන වෙලාවක් ඔය කැඩිච්ච ගල්ලමුනේ මිනිස්සුත් එක්ක එකතු වෙලා මාත් ගල් නැද්දා. හා හා හා හා කෑ ගහන්න එපා කෑ ගහන්න එපා. ගල් අමුණ අපි. අමුණ හදාගත්තම ගොවිතැන් කරන්නේ අපි. වාසි වතුර විදානේ ලටමයි. කටබඩ පිරෙන්නේ මේ මුවන් පැලැස්සේ ඉන්න ගොවිගාලලාගේමයි. <laughs> ඒක බෑ ඒක බෑ. මේ මේ අපේ වෙද ගෙදර ඉතින් අපිට මේ උදව් කරන්නේ හේතුව නේද? ඕම් හේතුවත් ඒ හදාගෙන එනවා අපි හැමෝටම. හොඳයි හොඳයි. ඒ කිව්වට ඉතින් තේම නෙවෙයි මේ කිතුල කුරුත් එක්කලා රණවර. එක කොච්චර එකක්ද? <laughs> ඔහොම තියන්න ඔහොම තියන්න. මේ අපේ රාලහාමිටත් එකක් පිළිගන්නවා නේද? ආ <laughs> ah, හොඳයි හොඳයි. <laughs> එමනම් ඉතින් හැමෝම මෙහකුරුත් එක්ක රණවරා ටිකක් බොමු නේද? ඉංග්‍රීසාල වතුර විදානේ. බිවන හොඳමයි හොඳමයි. අපි මෙදා පාර පල්ලබැද්දේ ගල්ලමුණි වැඩ ඉවරයක් කරලා අමුණ යුරේ පිරිත් මණ්ඩපයක් හදලා 59ක සාංගික දානයක් දෙමු. ඈ මොකද කියන්නේ වේද මාමා හොඳ නැද්ද අදහස? මොකද හොඳ නැත්තේ බොහොමත්ම හොඳ මංගල සම්මත වැඩ. මොකද කියන්නේ වතුර විදානේ? මම සාදු සාදු කියලා අනුමත කරනවා ආයුබෝවන්. ඒ විතරක් නෙවෙයි පිරිත් මණ්ඩප්පේ සේරෝම සැරසිලි. වැඩ ටික මමයි මගේ ගෝලයෝයි ඇවිල්ලා බොහෝම අලංකාරට කරලත් දෙනවා. බොහොම හොඳයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමාන්නකේ වෙදමාමා උලපනේ ගුණසේකර ගෝමරි දිල්කා විමර්ශනී හඳුවල සපුමල් රෝහණ සිරිවර්ධන වතුර විදානේ විජේසිරි බෝපගේ මුල් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලී අද්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සහ සංස්කරණය සඳ රුවන් ලියනගේ මොන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන